This is the second part of the previous talk. It was spilt for your convenience of listening. හිතේ තියෙන සත්පුද්ගල භාවය වටිනා වටිනා වස්තු තියෙනවා කියලා තේරෙන ගතිය සිහි කරන්න පුළුවන් ගතිය දැකපු දකින කිසිදු රූපාදී අරමුණක් මත තැබුවේ නැත්තම් තමන් නැත්තම් ඔබට දුක නිරුද්ධ වෙනවා දුකට පිටිතන තැනක් නැහැ විඥාණයට පිටින්න තැනක් නැහැ. මේ කෙලෙස් සහගත සිතට පිටින්න තැනක් නැහැ. ඔය ටික අහලා නමුත් ඔක තේරෙන්නේ ඒ හින්දා මේ කායගත සතිය නිතරම වඩනවා. මේ ආධ්‍යාත්මික ශරීරය ගැන බාහිර ශරීරය ගැන හොඳට භෞතිකව පිහිටි සැබෑ ස්වභාවය. ඉමමේව කායං යත්ථා තිතං යත්ථා පනීතං ධාතුසෝ පශ්චවේක. මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි මෙනෙහි කරනවා. කෙස් ලොම් නිය දත් ධම්මස් නහර කියන්නේ මේ පඨවි ධාතුව. කියලා හොඳට පෙන්නනවා. පිරිසිදුව කියන්නේ ආපෝ ධාතු කියලා පෙන්වනවා. ඒ වගේ භෞතික පැවැත්ම සතර මහා ධාතු බව හෝ කුණුප කොටස් ටිකකින් යුක්ත බව හෝ පෙන්නලා කනගුණ ආහාර නිසායි හැදිලා තියෙන්නේ කියලා බලනවා. මෙහෙම බල බල කලින් කලට මෙබඳු රූපය මම හිතින් කෙනෙක් කියලා සිහි කළ රූප පැත්තට දැක්වහම මට පෙනෙන්නේ කෙනෙක් වගේ නේද? එහෙම පිරුණාම මට දුක ගෙනත් දෙනවා. ඒ රූපේ ගැටුණු දවසට මට කෙනාම ඇතිවෙච්ච දුක විඳින්න වෙනවා නේද කියලා බලනවා. මෙපදු ඇත්තක් පවතින රූපේ ආරම්භය මම හිතින් ඔය රූපෙ දිහා කෙනෙක් පුද්ගලයෙක් කියලා බැලුවේ නැත්නම් සත්‍ය පුද්ගලෙක් කියලා බැලුවේ නැත්නම් ඔය රූපේ වෙනස් වෙච්ච දවසට පුද්ගලයෙක් නැසුණා පුද්ගලයෙක් නැසුණා කියන දුක මට එන්නේ නෑ නේද කියලා හොඳට බලනවා. බල බල මේ වගේ කරනවා. මම කලින් කලට අර විදිහට පෙන්නනවා. එහෙම පෙන්නකොට පෙන්නකොට නීවරණ ධර්ම අඩු වෙනවා. තව සමාධි නිමිත්තකුත් ආනාපාන සතිය බුදු ගුණ අසුභයාති සමාධි නිමිත්තකුත් භාවිතා කරනවා. මෙන්න මේ විදිහට කරනකොට වෙන්නේ පෙනෙන දේ හිතන දේ දෙක එකට වෙලා පෙනෙන පෙන්නන මේ ගතිය අතහැරෙනවා ටික ටික. දැන් අද අපිට අරමුණක් එක්ක මනස සම්බන්ධ වෙන ඔය කෙලෙස් සහගත ගතිය හෝ නුවණින් යුක්ත ගතිය දෙකම තියෙන්නේ මනෝ විඥාන මට්ටමේ. මනෝ විඥාන කියන මට්ටමේ. ඔය මනෝවිඥානයේ සක්‍රිය වෙන ක්‍රම දෙකක් තියෙනවා. විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියලා. ඒ කියන්නේ රූප ශබ්ද ආදී කොමනෝ ආරම්භණයක් ඉල්බගෙනම මෙහෙම තියෙද්දිම ඇහැට පෙනෙද්දිම පෙනෙන දේ ශනිකව මනෝමය සිහි කර කරන කෙනෙක් පුදුලෙක් කියලා තීරණය කළා ආපහු පෙනෙන දෙයක තියෙන ශනිකව ගණදෙන කරන්න පුළුවන් කමක් නරකට තියෙනවා. ආරම්මණය එහෙමම තියෙද්දි ඒකට කියන විභූත ආරම්මණය කියලා. දැන් ඔබට gedara සිහි කරන්න පුළුවන් නම් gedara ඉන්න ළමයෙකු සිහි කරන්න පුළුවන් නම් දැකපු ආරම්මණය අතහැරලා නමුත් සිහි කරගත් හැකි එතකොට ඒකට කියනවා විභූත ආරම්මණය. අරකට කියනවා අවිභූත. අවිභූත කියන්නේ දුර වෙලා නැහැ ආරම්මණය තියෙනවා. විභූතයි කියන්නේ ආරම්මණය නැහැ. මේ මනෝවිඥාණයට ඒ තරම් හැකියාවක් තියෙනවා මෙහෙම පෙනෙද්දී. ශනිකව මේ විදිහටම රූප නිමිත්තට සිහි කරගෙන ඒකට නිදිචප්ප වශයෙන් ආත්ම වශයෙන් හැසිරීලා ඒක පෙනෙන දෙයට ගලපලා සිහි කරන්නේ හිතරන්නේ පෙළෙන දේ එකයි කියලා පෙන්වන්න පුළුවන් ගතියක් තියෙන හිත වේගවත් කියලා. අපි හිතන කියන කරන දේවල් මේ රූප, ශබ්ද, ගන්ධ කියන අරමුණු ටිකට තබනකොට අපි රූපෙ පැත්ත නැඹුරු වෙලා ඉන්නකොට තියෙන හානිය ඔය ගෙවල් දොරවල් කැඩිලා දරුවෝ නැති වෙලා ඉන්න දුක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. මේ ආධ්‍යාත්මික කය සවිඥාන කරන ඔය ක්‍රමයට. මලමිනියක් තිබුණොත් මලමිනියක් ඇතුළට මේ විඥානය දැකගත්ත දුකක් වෙයි. මම දෙකී මලමිනියක් තියෙනවා දැන් මොකුත් හැඟීම් දැනීම මොනවද තියෙනවද නැහැ. ඒක ඇතුළට විඥානය දැසගත්තොත් සම්පූර්ණ ඒ ශරීරයේ හිතෙන් ඇඳගත්තා වගේ. ඒකට පණ දුන්නා. නැගිටිය හැකි. ඒ හිතෙන් හිතේ තියෙන චේතනාවෙන් අතපය හසුරවන්න කරන්න පුළුවන්. හිතෙන් වැඩ කළ හැකි. එතකොට කෙනෙක් කරනවා වගේ තේරෙන්නේ ඒක ඇතුළට දැසගත්ත හිතෙන් තමයි ඔක්කොම කරන්නේ. යම් වෙලාවකදී විඥානය එකෙන් එළියට આવොත් හිත තියෙනවා නමුත් හිතට මේ කය තමන් කියලා තේරෙන්නේ දැනෙන්නේ ඒ වගේ මේ සිහි වෙන අරමුණු බාහිර ස්පර්ශ ආයතන හයට තබන්න එපා කියලා කියන්නේ. තබනකොට අපි පෙනෙන රූප පැත්තට නැඹුරු වෙනවා කියලා මෙහෙම කියුණාට ආධ්‍යාත්මිකයෙන් කළා කියන්නේ මොකද්ද? මේ සිත කයට දැසගෙන ඇහැ සංඥානක කරලා බලලා ඉන්නේ. කෙලින්ම වෙන බලන ක්‍රමයක් නැහැ. රූපේ බලන්නේ අපි කොහොමද ඇහෙන්නේ ඇහැ බලන්න නම් මේ තියෙන රූපාරම්මණය හිතෙන් අරමුණු කළා විඥානයේ මේ කයට බැසගත්තාමයි ඇහැ හැදෙන්නේ එහෙම හැදුනහමයි රූප පෙනෙන්නේ ඒ හිත බැස ගන්න වාරයක් ගන්න මේ මුළු කයම තමන් වෙලා තියෙනවා මේ කය කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපය ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වකින් තමාව දකින්න පුළුවන්. තමාට හතර ඉරියව්වක් දක්වන්න පුළුවන් මට්ටමේ මේ කයකින් තමන්ව දකින්න තා කාමචරයි. යම් කලක ඔය පෙනෙන සත්ත්ව පුද්ගල ආත්ම භාවයේ සිහි වෙනකොට සිහි වෙන සිහි වෙන වාරයක් ගන්න පුළුවන් තරම් බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නව ඉන්න අය ගැන හිතන්නේ කියලා බාහිරයට යන්නේ නැතුව අනිත් පැත්තට ප්‍රතිශෝත ගන්න මම කෙනෙක් කියලා සිහි කළාට ඇස් ඉදිරි පිට එන රූපෙ මෙහෙම ඇත්තක් නේ බලන්න ගියොත් මෙන්න මෙහෙම ටිකකට බලන්න වෙන්නේ කියලා පෙන්නකොට පෙන්නකොට හිත පෙනෙන ඇහෙන පැත්තට නැඹුරු වීම අඩුයි කියලා කියන්නේ විඥානයේ මේ කයට දැස ගන්න ප්‍රවණතාවය යම් දවසක් කියේ ඔබ කාමෙන් මිදුණා කියලා කියන්නේ මේ කබලින්ක ආහාරයෙන් යුක්ත මේ සවිඥානික කයේ තමන්ව දකින්නේ තමන්ට හතර ඉරියව්වක් පනවන්න පුළුවන් මේ කයක දකින්නේ හැබැයි ඒ මට්ටමට තමයි අනාගාම කියලා කියන්නේ ඒක වෙන්න නම් මෙතන ඉඳලා මේ ගනුදෙනු අයින් කරගෙන යන්න වෙනවා. ගනුදෙනු අයින් කරගෙන යන්න වෙනවා. කෙටියෙන් ගත්තොත් එකම එක දෙයක් මතකේ තබා ගන්නද හිතට සිහි වෙන හැම අරමුණක් ගන්නෙම ආපහු සසරට යනවද නිවන් දකින්නවද කියන අවස්ථා දෙකක් ඔබට තියෙනවා ඔබට කැමති පැත්තට තීරණය කරගත හැකියි. මෙතන ඉඳලා ඔබට දරුවා කියලා සිහි කරගන්න පුළුවන් නම් සිහි කරනකොට සිහි වෙච්ච පමණකින් සසරට අහු වෙලා නැහැ. තව දෙහා ගන්නත් පුළුවන්. ඒක තමයි යන්නත් පුළුවන්. දරුවා කියලා සිහි වුණාම ඒක එහෙමම පිළිඅරගෙන දරුවා බවටම තහවුරු කරගෙන අනේ ළමයා මේ වෙලාවේ ගෙදර මොනවා කරනවද දන්නේ මොන විදිහට ජීවිත දන්නේ කියලා ඇලීම ගැටීම ඇති වෙන විදිහට දරුවා විදිහටම හිතින් කීින් කිරින් කරලා අතහැරියොත් අනුසෝතගාමී සෝතයන්ව ගියා ඔබට බාහිර දරුවෙක් ඉන්නවා තියනවා කියන තැනකින්ම මනස නතර වෙයි මේ ජීවිතේ දරු දුක විඳින්න වෙයි සසරට දරුවෝ වෑගෙන යන්න වෙයි ඕක සසරට නගනවා දරුවා කියලා සිහි වෙනකොටම පටිසෝතකාමී. නෑ මම දරුවා කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටට ආවේ සතිපට්ඨානට යන්නේ. නෝනින් යන්නේ තත්කල සතිපට්ඨානට එතකොට. ඇස් ඉදිරි පිටට ආවේ කන බොන ආහාරයෙන් හැදුණු සැබෑ නැත්ත පෙන්නන. කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියදත් හම්මස් නහරාදී කුණු කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු රූපයක් නේද? දැන් මේ හිතේ තියෙන රූපය මැච් වෙන්න දෙන්නේ වෙනුණු පැත්තට. මම බලන්න කියලා කිව්වොත් ඒ දෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු රූපයක් නේද? කියලා ඒක තර්ක කළා විතර්ක කළා ඒ පැත්තේ කෙනෙක් මම හිතන විදිහ දරුවෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා නෙමෙයි දරුවෙක්ව පේනවා කෙනෙක්ව පේනවා පෙවුනා නෙමෙයි මෙහෙම ඇත්තක් නේද කියලා පෙන්වුවොත් ඔන්න මේ පෙන්නකොට මොකද වෙන්නේ මෙයා වැඩ දෙකක් කරනවා අවිද්‍යාව වැඩ දෙකක් කළා වගේ සම්මාදිටිය වැඩ දෙකක් කරනවා රූපයේ ඇත්ත පෙන්නනවා මේ සිතේ උපන්න නිමිත්තේ උපාදාන වශයෙන් හැදෙන්න දෙයක් නැහැ මේ නිමිත්ත වැඩ දෙකක් කරනවා පෙනෙන පැත්තේ පෙනුණු හෝ බලන්න යන රූපයක තියෙන සැබෑ ඇත්තක් පෙන්නවා වර්තමාන රූප නිමිත්ත එක්ක පුද්ගල භාවයෙන් හිත හැදෙන්න දීලා තියෙන ඉතත් නතර කළා තේරුණේ ඒ වගේ අවිඥානික වස්තුවක් නම් gedara කියලා සිහි වෙනකොටම දැන් ඔය සිහි වෙච්ච අරමුණ මේ වාචේ නාපච්චේ කාම ධර්මයක් රැස්වීම පිණිස පවතින්නේ නැහැ, අස්වීම පිණිස පවතින්නේ නැහැ. මේකේ තියෙනවා gedara කියලා සිහි වෙනකොට දැන් මම යන්නේ නිවනටද සතරටද කියලා දෙකක් තියෙනවා. සිහි වෙනකොටම gedarම වෙලා ඒක ඇත්තම කරගෙන ගෙදරට ගේට්ටුවට ඉබ්බදාලා ආවෙත් නැහැ ගෙදරට හොරු පැනලා දන්නෙත් නැහැ කියලා ඔබ ඒක ඇත්ත කරගෙන ඒකට අනුවම හිතින් කීම් කිරින් කළොත් ගියක් බාහිර තියනවා කියන එක හදලා පංච උපාදානස්කන්ධයකට උපාදාන වෙලා දුක් හදලා తీරේ පරණ බෙල්ල තියලා මේ ජීවිතයේ තමන්ගෙන් ගේ තමන් ඉති ගෙවල් දොරවල් නැතිවලා උසුරගෙන කැඩිලා ඉන්න කිකෝ තමන් දේවල් තියෙද්දි තමන්ට ඒකෙන් වෙන්න වෙන්න වෙන දුක හෝ ඒ දුකෙන් එකක් එනවාමයි. ඒ විතරක් නෙමෙයි දේවල් හදන්න සසරටත් යන්න වෙයි. පටිසෝත ගාමයේ කියලා කියන්නේ gedara කියලා සිහි වෙනකොටම මම gedara කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටට එන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඇසුරු කරපු රූප නිමිත්තක් වර්ණ සටහනක් නේද කියලා පෙන්වනවා. පෙන්වුවට හිත සැකඳෙන්නේ නැත්තම් හොඳයි මම ගෙදර කියලා ඇසුරු කරන්න මොකද්ද උළුවස්සද? දිට්ඨියද? පිළිගන්න නැත්තම් උළු ටිකද? පරාලයද? වීර්යද? එකින් එක එකින් එක එකින් පෙන්වනවා. මේක උපායයි. කලාර සම්මර්ෂණය කරලා තියෙනවා. ඒ කියන්නේ මම හිතාගෙන ගියේ කියලා එකක් තියෙනවා නෙමෙයි අවකාශ ධාතුව මේ වගේ වෙන වෙනස් වූ ද්‍රව්‍ය කාරණා රාශියකින් රාශි වෙලා අවකාශ ධාතුව අවගාගෙන ඉන්න තැනක තියෙන නිමිත්තක ඇති ඉදිරියට ඇවිල්ලා තියෙන මිසක මම හිතාගෙන ඉන්න විදිහ තණ්හාවෙන් හැසිරෙන්න පුළුවන් ගයක් තියෙනවා නෙමෙයි කියලා. ඒ කියන්නේ හිතේ තියෙන දේ අරකට අර පෙනෙන දෙයට සැසඳෙන්නේ නැති විදිහට උපාය කරන්නේ. හිත හැමදාම කරන්න ඕනේ හිත දිනනකොට හොඳට නෝන එනවා. ඒ වගේ ඕනම දෙයක ඕනම දෙයක අපි කියමු රත්තරන් ගොඩක් තිබුණා කියලා. වටිනාකම් අපිට අහුවෙන්නේ රත්තරන් මෙච්චර වටිනවා මෙහෙම මේක පරිස්සම් කරන්න ඕන කියලා ඒක ඇත්තම වෙලා හිත හිතා ගියොත් ඔන්න මේ ජීවිතේදී අනුසෝතගාමී වටිනා කියන දේ හොරු අරගත්ත දුක නැති වෙච්ච දුකත් නිඳ වෙයි නැත්තම් ඒව තියෙද්දී Tamanට බැරිලා ඒවට සන්නහෙන් පෙරේත එක්කත් වෙන්න වෙයි එතකොට කොහොම ගත්තත් ඒක දුක සතරක් දුකයි නමුත් අනිත් පැත්තට යන්න පුළුවන් මොකද්ද මම රත්තරන් කියලා පෙනෙන රූපයට වටිනාකම ආරෝපණය කරලා බැලුවට ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් යුක්ත වර්ණ සටහනක් නේද කියලා බලනවා. ඒක ඇල්ලුවොත් අහුවෙන්නේ තදගතිය පටවි ධාතුනේ කියලාත් බලනවා. මේ රූපෙට වටිනාකමක් තරක විතරක් කරලා හිතන වටිනාකමක් දීලා තියෙන්නේ කෙනා කෙනාගේ මනසේ මිසක කලුගල් වගේ හැම තැනම ඔය රත්තරන් කියන ඒවා තිබුණොත් කලුගල් කියන එක අඩු වුණොත් කලුගල් වටේ රත්තරන් වගේ රත්තරන් කියන එක වටින්නේ නැති වෙයි අද කලුගල් වගේ ගෙවල් දොර හදන්න ගෙනල්ලා ගොඩ ගොඩ පායි නේද එතකොට ඒකත් එහෙමයි. අපි කියමු කන්දවත් බොණ්ඩවත් නැති කිසිම ආහාරයක් නැති දුර්භික් කිසිම කෙනෙකුට කන්ද බොන්න නැති දුර්භික්ෂ කාලයක් ආවෝ. ඔය රත්තරන් වලින් වැඩ තියෙන්නේ. ඔය රත්තරන් කියන එක දීලා පොල් අඩලයක් ඉල්ල ගන්න මහත්වටපත් වෙන්නේ නැති වෙයි. ඒ වගේ මේකේ වටිනාකමක් දීලා තියෙන්නේ මේ වස්තුවකට සතර මහා ධාතුන්ගේ මේ නොඑක් අන්තර්ගතය මත වටිනාකම කියන එක පනවලා තියෙන මනස. ඒක අවලංගු වෙන්නේ. වෙන විදිහට තර්ක විතරක් කරලා හිතන්න පුළුවන්. විශේෂයෙන්ම වග බලා ගන්න එක දෙයක්. අවිඥානික වස්තු පැත්තකින් තබන්න නොසලක හැකියක් කමන්නේ. අපේ ජීවිත බැඳිලා තියෙන්නේ සසරට හසුවලා තියෙන්නේ ආධ්‍යාත්මික තමන් කියන මේ සවිඥානික කයෙත් බහැර මගේ දුවා පුතා කියලා සවිඥානික වස්තු ගැන තමයි අපේ බැඳීම තියෙන්නේ. පුත්තහ වස්තු මනස්කාරය. රත්තරන් කන්දක් තිබුණා දරුවෙක් කිව්ව දරුවට අසනීපයක් වුණොත් ඒ දරුවා වෙනුවෙන් අර ඔක්කොම ටික අපි අයින් කරනවනේ. නේද? ඒක කොහොමද හරි මොන හරි දෙයක් කළා හරි දරුවා කොට ගන්න කියලා උත්සාහවත් වෙනවා නේද? දැන් රත්තරන් කියන එකට වඩා වටිනවා නම් දරුවා නැත්තම් සවිඥානික බව එතන තියෙන ආත්ම දෘෂ්ටිය ගැලවෙන විදිහට බලන්න ඒක බලන්න පහසුයි. ඒකයි බුදුජාණන් වහන්සේ සතිපට්ඨාන කායගත සතිය හැම වෙලාවෙම පරපත්තනන්වා පරපුත්කලන් වා කියන බාහිරයක් ආධ්‍යාත්මික මේකයි අත්ථීමස්මින් කායේ කේසලෝමන කදන්තා කියලා මේ ටිකක් දෙන්නේ. ආනාපාන සතිය වගේ කමඨහනක් සති නිමිත්තේ නාසය කෙලවර හෝ තොල් දෙක වලින් තබාගෙන ආනාපාන සතිය වගේ කමඨහනක් වඩන්න. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හිත දැඩි කරගෙන හොඳ සීයෙන් හොඳ උවමනාවෙන් සති නිමෙත් හිත තියාගෙන ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බවට නුවණින් ඉන්නවා. එහෙම හිතියට ඔන්න දන්නේම නැහැ හිත අහකට යනවා. අහකට ගියාම මොකද කරන්නේ? ආපහු මතක් කරලා ගන්නවා. ආයතර විදියට බොහෝම සිහියෙන් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හිත වඩනවා. ඒ වගේ වෙලාවට Tamanට එක එක දේවල් සිහි වුණත් ඒව මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරන්නේ නැතුව අරමුණ නොසලකා හැරලා සමත නිමිත්ත ටිකක් ආශ්‍රය සිත දුවන ගතිය අඩු වුණාම ඔන්න සිහි වෙන ආරමුණ. ගොඩාක් දුරට තියෙන්නම සිහි වෙන්නම හිතේ හිතේ කතා කරන ඒවා තව පුද්ගලයේ සත්වයේ එක. ඒ කතා කරපු කියපු නිමිත්තක් ගන්නවා. යාළුවෙක් කියලා සිහි වුණත් යාළුවට කියපු කරපු දෙයක් සිහි වෙනකොට යාළුවා කියන එක අරගෙන ඒක ඇත්තම වෙලා යාළුවා බව තහවුරු වෙලා යාළුවෙක් ඉන්නවමයි කියන හිත හිතින්නේ නැති විදිහට යාළුවා කියලා Tamanta සිහි කරගන්න පුළුවන් දේ පිනෙන දෙයට අයිති නෑ. පිනෙන දේ කවදාවත් මං හිතාගෙන ඉන්නේ යාළුවා කියන ආත්ම සංඥාවට අයිති නෑ. කියලා මේ දෙක වෙන වෙන විදිහට පෙන්නනවා. තමන් හොඳටම දන්නවා ඇයි මෙහෙම වෙන වෙන්න හිතන්නේ කියලා. පෙනෙන දේට හිතේ තියෙන ආත්ම සංඥාව ගැළපුවොත් ගැළපුණොත් නිර්මාණය වෙනවා දුක. දුක දන්නවා දුක ඇතිවෙන හේතුව දන්න හින්දාමයි දුක නැති වෙනවා මේ හිතේ තියෙන කෙලෙස් සහගත නිමිත්ත පෙනෙන දෙයට ගැළපුණේ නැත්තම් ඒ පෙනෙන වස්තුව විපරිණාම වෙච්ච දවසට මට දුක් විඳින්න හේතු හැදෙන්නේ නැහැ කියලා දුකේ නිරෝධය දන්න හින්දාමයි රූපේ ඇත්ත පෙන්වන්නේ මේ හිතේ තියෙන ගතිය රූපෙට බැහැගන්න බැරි වෙන්න. හොඳට මේ දුක දුක ඇතිවීමත් නැතිවීමත් දකින්නකම හින්දාමයි දැකපුකම හින්දාමයි සතිපට්ඨානේ වඩන්නේ. ඒ කියන්නේ දුක ඇති කරන සත්පුද්ගල නිමිත්ත පෙනෙන රූපෙට බැහැගන්න සංඥානක සායට බැහැගන්න බැරි වෙනවා. මේ පෙන්නන්නේ ඔබ. සත්පුද්ගල හැඟීම එකයි ආදරේ සෙනෙහස කියන ගති තියෙන්නේ. ඒ ආදරේ සෙනෙහසෙන් යුක්ත ගති සත්පුද්ගල හැඟීම පෙනෙන රූපයේ පැත්තට දැසගත්තොත් ඔබට දැන් මෙහෙම ඉන්නකොට බලන්න ඔබේ හිත තියෙන්නේ මේ විපල්ලාස තියනවා සංඥා චිත්ත පිටි. කෙනෙකුට සංඥාවක්ම තියෙනවා හැඳිනීමක්ම තියෙනවා තව බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. දිලිතියක්ම තියෙනවා ලෝකයට සත්‍ය පුද්ගලයෝ ඉන්නවා මැරිලා තව තැනක ඉපදෙන පෙර පොහේ ඉඳලා මෙහෙට ආපු මෙහෙ ඉඳන් ආපහු කොහේ හරි ඉපදෙන්න පුළුවන් සසර යන සත්‍යෝ ඉන්නවා කියලා දිට්ඨියක්ම තියෙනවා. එහෙම නැත්නම් සත්පුද්ගල සංඥාවක් තියෙනවා. එහෙම නැත්නම් දැන් මෙහෙම ඉන්නකොට තව බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හිත හෝ ඔබට තියෙනවා. දැනුම හෝ ඔබට තියෙනවා. අනිත් අය හෝ තියෙනවා. ඔය තුම් පොළම ගෙවෙන කම්ම ඔබට මේ සතිපට්ඨාන වඩනවා කියන එක කරන්න වෙනවා. රූපයක සත්‍යයක් ඉන්නවා කියන සංඥාවක් නැකෙනකන්, දිට්ඨියක් නැකෙනකන්, හිතක් නැකෙනකන්. එතනදී ඉස්සෙල්ලාම මැකෙන්නේ දිට්ඨිය ඊගාට මැකෙන්නේ චිත්තේ ඊගාට අන්තිමට තමයි සංඥාව එතකොට තමන් සතිපට්ඨාන වඩන්නේ ඇයි කියන කාරණාව හොඳට තේරෙන්න ඕනේ. මේක බැලුවහම චතුරාර්ය සත්‍ය මහා ගැඹුර නෑ පසල ගන්න එපා. ඒ කියන්නේ දරුවා කියලා සිහි කළ හැකි සිහි කරන්න පෙර වැරද්ද නිසා කෙවුණු පැත්තේ දරුවේ හිටියා කියලා අතුරු කරපු ගම් දෙමෝ නිසායි. දරුවා බලන්න යන්න පුළුවන් කියලා දරුවාගේ ඌ රූපයක් ਬਾහිර තියනවා කියන ක්‍රම නිසායි මේ සිහි වෙන්නේ. එතකොට Taman දන්නවා ඔය මානසික මට්ටම දරුවෙක් හිටියා දරුවා ඉන්නවා කියන තැනක තිබුණොත් ඔය රූපේ දරුවා කියන තැනක හැඟීමකින් සෙනෙහසකින් හිටියොත් මම රේල්පාලක බෙල්ල තියාගත්තා වගේ දුක එනකම් දුක හදාගෙන දුකට හිත තියාගෙන ඉන්නේ. ඔය රූපේ කැඩෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, විවරණම් වෙන්න පුළුවන් රූපයකටයි මම දරුවා කියලා මේ සංනාමයේ හිත තබාගෙන ඉන්නේ. කැඩෙන දවසට, බිඳෙන දවසට, වෙනස් වෙන දවසට දුක එනවා කියලා දන්නවා. දුකට හේතුව දන්නවා. පෙනුණු රූපී සැබෑ ස්වභාවය නොදැන හිතෙන් ඒ රූපයේ කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතින්ම හිතලා මේ හිතුපු දේ පෙනෙන රූපෙට රූපෙ පෙනුනේ මේ හිතපු දෙයට කියලා යා කරන මොඩකම කියලා දන්නවා. මේ දෙක එකට යාවුනේ නැත්තම් පෙනෙන රූපය අනාත්මයි සිහි කරන රූපේ මම දරුවා කියලා ආදරේ සිනහස තියෙන හැඟීම සිහි කරන්න පුළුවන් හැඟීම කර්ම කෙලෙස් ආධ්‍යාත්මිකයි. පෙනෙන්නේ ආහාරපත්යෙන් හැදෙන ස්කන්ධ. මේ දෙක එකට යා නොකොලොත් ඒ රූපේ කැඩෙන බිඳෙන වෙනස් වෙන දවසට දරුවා මැරිච්ච දරුවට හානි වෙච්ච දුක මට විඳින්න වෙන්නේ නැහැ කියලා දන්නවද? ඒ හින්දා සතිපට්ඨාන තමන් එහෙම දැනගත්තට හයිය නැතාම තමන්ට ඒ මට්ටමේ ඉන්න පුරුද්දට සිහි වෙන්නම රූපේ ඒ බලාගෙන දරුවා කියලාමයි රූපේ පෙනෙනකොටම සිහි වෙනකොටම දරුවාට කියන්න ඕන මම එහෙම කරන් දෙපා කියලා කියලා විස්තර කතා කරලා ඉවරයි. ඒ නිසා ටික ටික පුරුදු කරනවා දරුවා කියලා සිහි වෙනකොටම නෑ මට සරුව කියලා කිව්වොත් ඇස් ඉදිරි පිටට ආවේ එන්නේ මෙහෙම ඇත්තක් නේද කියලා බලන්න. එතකොට සතිපට්ඨානේ කායගත සතිය වඩන්නේ මොකක් නිසාද කියන නෝනත් ඔබට තේරෙයි. දුක දන්නවා දුක්ඛ සමුදය දන්නවා දුක්ඛ නිරෝධය දන්න නිසාමයි මේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. එහෙම නැතුව බොරුවට ඔය චතුරාර්ය සත්‍ය අවබෝධය නැතුව සතිපට්ඨාන කෙනෙක් වැඩුවා කියලා මේ ඥාන දර්ශනය මොහු කරන්නේ. මොහු කරන්නේ ඥාන දර්ශනය කියන්නේ. කෙස්ලොක් නේදක් කියලා බැලුවේ හැකි ඕන තරම්. ඒකෙන් චිත්ත සමතයක් වෙනවා මිසක ඥාන දර්ශනයක් නෙමෙයි. ওই විදිහට බලනකොට බාහිර බලනවා වගේම මේ කය. මේ කය මම වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ ශරීරෙත් කන බොන ආහාරයෙන් හැදුණු මුළු කොටස් ටිකකින් යුක්ත අනාත්ම රූපයක් ඇති දෘෂ්ටිනේ පෙනෙනකොට මේ රූප නිමිති ඉතින් ඔසවලා අරගෙන මේ මම නේද කියලා තණ්හාව ඇති වෙන විදිහට හිතලා හිතෙන් ඒ හිතපු එක මේ ආහාරයෙන් හැදුණු කයයි මේ කය හිතපු එකයි හිතට සිහි කරන මමයි කියලා දෙක යාකල්ලා යොමු මේ කය මම කරගෙන ඉන්නේ දැන් මේ කය මගේ කියන තැනක දැනෙනකම තමයි දුක. දුක ඇති කරපු හේතු ටික තමයි මේ කය මේ රූපය හිතෙන් සිහි කළ මේ මම කියලා තණ්හාව ආත්ම ස්නේහය ඇති වෙන විදිහට හිතෙන් ඇති කරගත්ත නිමිත්ත ඒක මේ කයට සසඳපු ගැට ගහපු දෝෂේ යොයි තියෙන දුක දුක තමයි එකට ඔබ දන්නවා හිතේ තියෙන මම කියලා සිහි කරන සෙනෙහවන්ත ගතිය මේ ශරීරයට දැසගත්තේ නැත්තම් ගැළපුණේ නැත්තම් මේ ශරීරයට මොනවා වුණත් දුක එන්නේ මට වුණා කියලා දුක එන්නේ කියලා දන්න හින්දා හිතේ මේ කය මම කියන ගතිය මේ කයට බැහැගන්න බැරි වෙන්න හිතේ තියෙන මම කියන හැඟීම මේ කයට මැච් වෙන්න බැරි වෙන්න තමයි මේ ශරීරයේ කුණු කොටස් ටිකක් කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කෙරළොන් නිදත් සම්මස්තහර යුක්තයි කියලා ආධ්‍යාත්මික කයත් එන්නන්නේ මම කියන නිමිත්ත දැහැගන්න බැරි. ඔබට පුළුවන් මම කියලා ඔබව සිහි කරන්න. ඔන්න දැන් එපමණකින්ම කෙලෙස් නැහැ කර්ම නැහැ. මම කියලා සිහි කරගත්තාම දැන් මම කියන අදහස පිළි අරගෙන මේ මගේ කයයි කියන තැනකින්ම ඔබ තහවුරු කරලා හිටියොත් ඔන්න අනුසෝතගාමි පතන. මම කියලා සිහි වෙනකොටම මම කියලා සිහි වෙනවා කියන නිමිත්ත දෙන්නේ නැතරට නැත්තම් දැනෙන මේ කයද කියන්න නැති වෙන්නේ. කයේ තියෙන ඇත්ත ඇති හැටි පෙන්වනවා නම් ඒකට කියනවා පටිසෝතගාමි කියලා. එතකොට මම වෙච්ච මේ කය දැක්ක මොකක් කියලා දැක්කේ දුක. දුක්ඛ සමුදය දකින්න මොකටද? මේ රූපය ඇත්ත නොදන්නාකම නිසා මේ රූප නිමිති හිතෙන් ඔසවලා අරගෙන මේ මමයි කියලා තණ්හාව ඇති වෙන ස්නේහවත් ඇති වෙනකම හැටියට හිතෙන් සිහි කළා ඒ සිහි කරපු දේ මේ දැනෙන හැඟෙන මේ කයයි සිහි වෙන්නේ මේ කයයි මේ කයයි සිහි වෙන්නේ කියලා දෙක එකක් කරපු දෝෂයටයි මේ කය තමන්ගේ වෙලා දුක මම කියලා සිහි කරගන්න පුළුවන් තණ්හාවෙන් යුක්ත නිමිත්ත සතර මහා ධාතු කයට බැහැළුවේ නැත්නම් සැසඳුවේ නැත්නම් ගැළපුවේ නැත්නම් මේ කය මම අයි කියන දුකෙන් මිදෙනවා කියලා දන්නවා. මම කියන එක මේ කය මම වෙන කියන එක කියන්නේ අස්මිමානය කියලා හිතේ ඇති වෙන කෙලෙසයක්. වෙන කියන හැඟීම. ඒ කෙලෙසය මේ කයට බැහැරුවොත් බහලල තමයි දුක බැහැදුවේ නැත්නම් දුක එන්නේ නැහැ කියලා දන්න නිසා සිහි කරනකොට මම කියලා හිතන්න පුළුවන් ගතිය මේ කයට බැහැගන්න එක අඩු කරගන්නයි බැරි වෙන්නයි මේ කයේ කායගත සතිය වඩන්නේ පෙන්වන්නේ කියලා තමයි. මම කියලා කෙනෙක් නෑ කියන්නේ නෙමෙයි. එයා දන්නවා මේ කය මම වෙන්නේ කොහොමද මම නොවෙන්නේ කොහොමද කියන එක දන්නවා. මේ රූපය නිසා අවිද්‍යාව මේ රූප නිමිත්ත සිහි කළා ඒ නිමිත්තට මම කියලා හැසිරිලා ඒ හැසිරුණු නිමිත්ත මේ කයට අයිති කියන තැනකින් සාධාරණය කළොත් මේ කය මම කියන කම හැදෙනව නේද කියලා දකින හින්දා මම නෑ කියන්නේ යම් වෙලාවක මේ රූපේ ඇත්ත දැකලා මම කියන අදහස මේ කයට පහළන්නේ නැතුව මේ රූපේ ඇත්ත පෙන්වෙන්නේ මේ මම කියන හැඟීමට පවතින්න බෑ නිරුද්ධ වෙනවා නේද කියලා දැක්කොත් මම ඉන්නවා කියලා කියන්නේ නැහැ. මේ ඇති කන්නේ නෙවේ මේ නැති කන්නේ නෙවේ කියලා තමම හොඳට දන්නවා. තමන්ව හැදෙන හැටි දන්නවා තමන්ව නැහැදෙන හැටි දන්නවා. ඒ කියන්නේ දුක හැදෙන හැටි දන්නවා නැති වෙන හැටි දන්නවා. ඔන්න ඔය ටික හොඳට පොඩ්ඩක් මතක තබා ගන්න විශේෂයෙන්ම වග බලා ගන්න ඉඳගෙන ඉන්නකොට ගෙවල් දොරවල් වැඩ කරනකොට හිත ගැන පරිස්සම් වෙන්න. හිතට සිහි වෙන සිහි වෙන අරමුණක් අරමුණක් ගානේ ඔබ නිවන් දකින්නවද සසරට යනවද කියන එක ඔබටම තීරණය කළ හැකියි. අද දවසේ උදේ ඉඳන් මේ වෙනකම් මම වැඩි වෙලාවක් ගත කළේ සසරට යන විදිහටද නිවනට යන විදිහටද කියලා තීරණය කළ හැකියි. සසරට යන ලෝකයේ තුල මම පැටලි පැටලි වැරදි වැරදි හරි නිවනට යන යම් මට්ටමක් බලලා උත්සාහවත් වෙලා තියෙනවා නේද කියලා ඔබට බැලිය හැකියි. ඔය දෙපැත්ත නැති ලෝකයට දෙපැත්තක් පෙන්වලා දුන්නේ කියලා දුන්නේ නැති ලෝකයට යන්න තැනක් නැහැ දුකින් තොරව. සිහි කරන්නේ ගෙවල් දොරවල් දුවාකරු වස්තු ගැනමයි යාට පෙනෙන්නේ ඒවමයි ආපහු සිහි කරන්නේ ඒවමයි එකම එක දොරටුවයි තියෙන්නේ. මෙයාට දැන් දෙපැත්තක් තියෙනවා ගෙවල් දොරවල් යාන වාහන කියලා ලෝකය සිහි කරන මානසික මට්ටමක් ගන්නවා. එහෙම සිහි කළ බාහිර ආයතන ටිකේ ගෙවල් ගොල් තියෙනවා කියලා ලෝකයා හිතාගෙන ඉන්නවා කියලා දන්නවා. නමුත් ඕකේ මිදෙන්නත් දන්නවා ඒ සිහි වෙන හැම දෙයක්ම ඒ විදිහට පිළිගන්නේ නැතුව ස්පර්ශ ආයතන හය පැත්තේ තියෙන ඇත්ත ඇති හැටි පෙන්වෝ තමන්ට මේ මායාවේ තොන්දුවෙන් මිදලා යන්න පුළුවන් නේද කියලා දන්නවා. ඔන්න ඔය ටික ගැන හොඳට වග බලා ගන්න කියන කාරණාව මතක් කරනවා. උපදින හැම අරමුණක් ගානේම Tamanta තියේ මොකද්ද? අනුසෝතගාමී වෙනවද? පටිසෝතගාමී වෙනවද? සෝත කියන්නේ මොකද්ද? සෝතය කියනකොට අපි දක්ෂ වෙන්න ඕනේ කනට සෝත කියනවා. කෙලෙස් වලට සෝත කියනවා. ධර්ම සද්ධාරම මාර්ගයට සෝත කියලා කියනවා. කනට ඇහෙනවට සෝත කියලා කියනවා. කනට. කෙලෙස් සහගත සැඳ පහරකට කියනවා සෝත කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයට කියනවා සෝත කියලා. ගහගෙන යනවා. ඒකත් ගහගෙන යනවා. සෝත ආපන්න සෝතාපන්න ධර්ම සෝතයට පැමිණෙන නිසා සෝතාපන්නයි. එයා ගහගෙන යනවා නියත වශයෙන්ම නිවනට. ඒ හින්දා ඒකට සෝතය කියලා කියනවා ධර්ම සෝතේ සෝතාපන්නයි සෝතේට ප්‍රමුණුත් ගහගෙන යනවා නියතයි නියතියක් මොකේද නිවනට. කෙලෙස් ටිකට සෝත කියලා කියනවා සැඩ පහරක්. ඒකට වැටුනොත් මොකද ගහගෙන යනවා නියතයි පහරද? සසරට. ඒ හින්දා දැන් මෙතනදී අනුසෝතගාමී කියලා කියන්නේ සසරට අනුව යනවා. ක්ලේශ සෝතයට අනුව යනවා. ගහගෙන යනවා. පටිසෝතගාමී කියලා කියනවා මොකද්ද? සෝතයට ප්‍රතිවිරුද්ධව. බලන්න මේ දෙකෙන් පහසු කෝකද කියලා වේගෙන් ගහගෙන යන ජලාශයක් තිබුණු ගඟක වතුර පාරක් වේගෙන් ගහගෙන එනකොට ඔකට ඔගොල්ලෝ පෑන්නොත් ගහගෙන යන වතුර පාරට අන්නෝහි ගහගෙන යන එකද පහසු උඩහට පීනන එකද පහසු ගහගෙන යන එක පහසුයි හරි පහසුයිනේ ඒකමයි දරුවා කියලා සිහි වෙනකොට දරුවා කියලා හිතන හිතලා ඒ විදිහට හිතින් කියෙන් කීවෙන් කරන්න හරි පහසුයි. ආයි කිසි අපහසුාවක් නැහැ. හැබැයි විවේකයෙන් එන සැඩපහර උගහට පිනනවා කියන එක පහසු නෑ අපහසුයි වගේ දරුවා කියලා සිහි වෙනකොට නෑ මම දරුවා කියලා සිහි වුණාට ඇස් ඉදිරියට ආවෙ මෙන්න මේ රූපයක් නේද කියලා සතිපට්ඨානෙ පැත්තට යනවා කියන එක ලේසි නෑ. පහකට ගලන ගඟක උඩහට යනවා වගේ. ඒක බාහු බලය තියෙන, වීර්ය බලය තියෙන කෙනාම වීර්යම කටයුතුයි මිසක කරගත යුතුයි මිසක දුබල කෙනෙකුට පුළුවන්. මේකෙදි වීර්ය කියන්නේ ඇඟේ වීර්ය නෙමෙයි. ප්‍රඥාවේ වීර්ය. එයාට ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. ගෙදර දොරේ ඉඳිමින් නිදුල් අතුගාමින් ගේ අතුගාමින් දරුවන්ගේ රෙදි ටික හොදමින්, හාල් ටික කරමින්, බත් ටික බෙදමින්, පිඟම් හොදමින්, වලන් ටික හොදමින් මේ කරද්දි හිතේ හිතේ හිතේ හිතේ මේ කයේ දරුවා පුද්ගලයා සත්‍යය කියලා ජීවෙන හැම එකකම තමන් දන්නවා දැන් ඒකේ ඒ විදිහට බතහවුරු කළොත් මොකද වෙන්නේ සසරට යනවා සසරට ගහගෙන යනවා කියලා දන්නවා ඒ නිමිත්ත ඒ විදිහටම පිළිගන්න නැතුව සිහි වෙන නිමිත්ත උදව් කරගෙන සතිපට්ඨාන පැත්තට ගියොත්, කය ඇත්ත පෙන්වන පැත්තට ගියොත්, රූපය ඇත්ත පෙන්වන පැත්තට ගියොත් නිවරට යනවා කියලා දන්නවා. ටික ටික හුරු කරනවා, ටික ටික පුරුදු කරනවා. මෙහෙම කරනකොට කරනකොට කරනකොට ඒක හුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ හිත කියන එක හදන්න පුළුවන් එකක්. හදන්න බැරි එකක් නම් කියන්නේ නැහැ කියලා. ඔගොල්ලෝ හොඳට බලන්න මනුස්ස ලෝකේ කියලා කියන්නේ සුගතිය. දුගතිය කියන්නේ සුගතියක් වෙච්ච මනුස්ස ලෝකෙක ජීවිතේ ජීවත් කරන්න මෙච්චර අපහසු නම් ප්‍රශ්න ගැටලු නම් කරදර නම් නිന്ദා පාසැනුම් බරුම් පාඩන පීඩන නම් ආහාර පාන ටික හොයාගන්න දේවල් දොල් හදාගන්න යන්නේ ගමන් ගමන් හදාගන්න මෙච්චර අපහසු නම් දුකතියක පැවැත්ම කොච්චර දුක් සහිත වෙයිද කියන එක හිතන්න. ඒ වගේම මේ තරම් අමාරුවෙන් හරි උත්සාහවත් වෙලා ආහාර පාන ටික සපයාගෙන ගියත් දුක් හදාගෙන මේ කොහොම හරි කරගත්තොත් මෙතනින් ප්‍රශ්නේ ඉවර නම් කමක් නැහැ. නමුත් කෙලවරක් නැහැ. බොහොම අමාරුවෙන් දුක් විඳලා ගියක් දොරක් හදලා සමාහිත අවුව වැස්ස පින්න තාදිය බලන් නැතුව නැති මధుර අවුසුලම් ඔක්කොගෙම මහන්සි වෙලා මුදලක් එකතු කරලා කරලා ගයක් හදාගෙන නොබෝ දවසකින් මැරලා යනවා. ගිහිල්ලා පටන් ගන්නවා ආයෙත් එහා පැත්තෙන් ගයක් හදන්න. ආයෙත් ඕක හදන්න හදලා ඔය වගේම මුළු ජීවිතයම දිය කළා දිය කළා දිය කළා යන්තම්ගේ හදාගත්ත විතර පදිච්චි වෙන වැඩිකල් ඉන්නම් වෙන්නේ හැමදාම කිංවතුනි ස්ථීර නවාතනක් නැතුව කාගිවත් පිටක් පිළිසරණක් නැතුව ඉන්ද තනක් නැතුව බස් හෝල්ට් ගානේ අම්බලන් ගානේ රැට ඔහි ඔහි ලැකලක යන මිනිස්සෙක් අත්ති මිනිස්සෙක් ජීවිතය මොනතරම් අසරණද ඒ ජීවිතයේ අපේ ජීවිතයේ අතර වෙනසක් නැහැ ස්ථිර නවාතනක් නැති අම්බලෙන් අම්බලමට යන මේ අම්බලන් සහගත ජීවිතයේ මාසරණයකින් මුතුනේ අපිට ඒක තේරෙන්නේ නැහැ ඒ වගේම සත්පුරුෂ භූමියක් තියෙන කාලෙක සත්පුරුෂ ධර්මයක් තියෙන කාලෙක ඉපදිලා ඒක වඩා ගන්න මෙච්චර අපහසු නම් මෙච්චර තේරෙන්නේ නැත්තම් මං කිය අවුරුදු පහක පොඩි ළමයෙක් කිය අවුරුදු ඉපි ගන්නක මල්ලෝ පොර කාලෙක විවිධට දැම වගේ වැඩක් නේ අපිට වෙලා තියෙන්නේ. ඉතින් හැම දිනම උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා මේ අවුරුදු 50ක 60ක ජීවිතය ඇත්ත කරගන්න එපා. මේ ජීවිත අවුරුදු 50ට ඔබට ඇත්ත නොවේවා. කොහොම හරි ධෛර්ය දාන්න. මේ ප්‍රශ්නෙම පැනලා යෑම නෙමෙයි මේකට තියෙන උත්තරේ. ඒ කියන්නේ කෙවල් දොරවල් දාලා ආරණ්‍ය ගත වෙන්න ඕනේ කියලා. ඔකට තියෙන උත්තරේ නෙමෙයි එහෙම ගියා කියලා එහෙම ඉඳද්ද එහෙම හරියන්නේ නැහැ. නමුත් අපි දක්ෂ විය යුතු ටික ටික හරි ටික ටික හරි ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කෙරුවත් ජීවිතයේ අන්තිම මොහොත වෙනකොට ජීවිතයට පිටක් පිළිසරණක් ලැබෙන ධර්මයක් ටික ටික හරි ජීවිතයට අල්ලලා දෙන්න බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ කච්චින කෝමේ අනුවිච්ච විඤ්ඤෝ සත්වක්මචාරී පුට්ටෝ නමංකෝ ඒ කියන්නේ රසධම සූත්‍රයේ තියෙනවා කලමරිය ඥාන දර්ශන විශේෂෝ අධිගතෝ සෝහම් පච්චමේ කාලේ සත්වක්මචාරී පුට්ටෝ නමංකෝ භවිස්සාමීති තබ්බජිතේ නබිනම් පච්ච විපිටක්කා තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේදී සත්‍වත්මචාරින් වහන්සේලා බැරිලා හරි අහුවොත් මෙච්චර කාලයක් මේ ශාසනය හැසිරුණා පැවිද්දේ කැටිට හිටිය නැත්නම් කිසියෙක් කැටිටම ඕගොල්ලෝ බෞද්ධයෝ කියලා හිටියා බහ භාවනා කළා ඕගොල්ලෝ ලැබපු විශේෂ අධිකමයක් වෙනවාද අල්ලමරිය ඥාන දර්ශන විශේෂෝ විශේෂණය පිණිස පවතින ආර්ය මාර්ග ඥාන දර්ශනයක් මට තියෙනවද මගේ ජීවිතයේ අන්තිම කාලෙදී සරණාත්මචාරණය ඇහුවොත් ඔබේ ජීවිතයේ ඔබ ලැබපු විශේෂයක් තියෙද කියලා පපු නොවි උත්තර දී ගන්න බැරුව ඉන්නේ නැතුව ඔව් මට විශේෂණයක් තියෙයි කියලා බය නැතුව කියන්න පුළුවන් නුවණක් උපදවමින් ඉන්න තමන් ඉන්නේ නෝන කමාගෙන යමින්ද තමන් ඉන්නේ කියලා තමන්වම සිහි කරලා බලන්න කියනවා. තමන්ගේ ජීවිතය අන්තිම කාලේ සතරමචාරින් යහන්තුලා ඇහුවොත් මෙච්චර කාලයක් මේ ශාසනය ඇතුළු කළා මොකද ඔබට ලැබු යම් විශේෂ අධිගමනයක් තියෙයිද මේ ශාසනයෙන් ගත්ත ඵල ප්‍රයෝජනයක් තියෙයිද කියලා ඇහුවොත් මක්කු නොවි උත්තර දෙන්න බැරුව නිහඬ වෙන්නේ නැති තත්ත්වයට පත් නොවි බය නැතුව කියන්න පුළුවන් ධර්මයක් මට තියෙනවා කියලා කියන්න පුළුවන් ධර්මයක් හැදෙන තැනක ඉන්නවද කියලා බලන්න හැදෙනවද කියන්නේ හැදෙන තැනක ඉන්නවද කියලා ඒ හින්දා මේ දීර්ඝ සංසාර සාපේක්ෂ මේ මොහොතේ මේ දැන් ඕගොල්ලෝ සෝවාන් වුණේ හෝ සකදාගාමුනේ අනාගාමුනේ අරියත් උනේ නැහැ කියලා නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. එපමණකින් මෝඩ යනුන යඥානයි නෙමේ. එපමණකින් අපි ප්‍රමාදයි නෙමේ. මේ දීර්ඝ සංසාරට සාපේක්ෂ මුළු ජීවිතේම වියදම් කළා හරි. ජීවිතයේ අන්තිම මොහොතදී හරි සෝවාන් ඵලයකටවත් පත් වෙන්න පුළුවන් නම් ඒත් අප්‍රමාණයි. ඒත් වහා නිවන් දැක්කා. ශීඝ්‍ර නිවන් දැක්කා. ඉක්මනට නිවන් දැක්කා වගේ. හිතන්න එපා ඒක මණ්ඩයි කියලා නැසී කියලා වහා නිවන් දැක්කා. ඉක්මනට නිවන් දැක්කා. ශීඝ්‍ර නිවන් දැක්කවා කියලා හිතන්න. හිතලා මම මේ පෙන්නන අර්ථය ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ නියමම උත්තරයක් කියලා සෝල්ට දෙන්නේ. කිසි වෙලාවක මම බන කිව්වේ නෑ. ඊගාව දේශනාවේදී මම මොකද්ද කියන්නේ කියන තැනකින් සූත්‍රය පෙරලා මම හැමදාම බලන්නේ මගේ මනස දිහා මට මේ කර්ම අපහැදිලි නම් මේ අපහැදිලිකම ලෝකේ හැමෝටම තියෙනවා මට මේ දුක සමුදය ගැළප දුක තේරෙනවා නම් සමුදය කර්ම හරියට වැටහෙන්නේ නැහැ එහෙනම් මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා මට සමුදය තේරෙනවා නිරෝධය තේරෙන්නේ එහෙනම් මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා ඒක මම දන්නවා මට දුක තේරුණා නමුත් සමුදයයි නිරෝධය මාර්ගය පැහැදිලි නම් මට දුක තේරෙන්නේ නැහැ මට මේ කෙලෙස් ටික සමුදය සත්‍ය කියලා හොඳට තේරෙනවා. නමුත් මට දුක තාම හරියට නිවැරදිව පේන්නේ නැහැ. මාර්ගය පේන්නේ නැහැ. නිරෝධය පේන්නේ නැහැ. එහෙනම් මට දුක පේන්නේ නැහැ. මොකද මේ සත්‍ය හතර එකට තියෙන්නේ. යමෙක් දුක පිරසින දැකනන එයා සමුදය ප්‍රහාණය කළ කෙනෙක් නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් මඟ බාරසු කෙනෙක් වෙනවා. යමෙක් සමුදය ප්‍රහාණය කළා නම් එයා දුක පිළිසිඳ දැක්ක කෙනෙක් නිරෝධය වඩ වඩපු කෙනෙක් මාර්ගයේ නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් මාර්ගයේ වඩපු කෙනෙක් වෙනවා යමෙක් නිරෝධය දැක්කනම් එයා දුක පිළිසිඳ දැක්ක කෙනෙක් සමුදය සහනය කළ කෙනෙක් මඟ වඩපු කෙනෙක් වෙනවා යමෙක් මඟ වැඩුවා එයා දුක පිළිසිඳ දැක්ක කෙනෙක් සමුදය සහනය කළ කෙනෙක් නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් කියලා මේ හතර කෘත්‍යයකට වෙන්නේ මේ දරුවා කියන තැන දුක දුක ඇති උනේ මේ තණ්හාව මේ නිමිත්තට ගලපපු මේ මොඩකම නිසායි. මේ තණ්හාවේ නිමිත්ත මේ රූපෙට ගැලපුවේ නැත්නම් දුක නැති වෙනවා. ඒ සඳහා මේ සතිපට්ඨාන වැඩි යුතුයි කියලා මේක කරනකොටම ඉබේම කරනකොටම තණ්හාව නැති වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා සමුදය ප්‍රහාණය වෙලා දුක පිළිසින් දකිනවා කියන එක වෙලා. හතරම එකට වෙනවා. සතිපට්ඨාන වඩනකොටම හතරම එකට වෙනවා. නොවඩනකොට හතරම එකට වෙන වෙනම දකින්නට පාදුක. නිවැරදිව චතුරාර්ය සත්‍ය ලක්ෂණය දකින්න එක. කොතනක හරි චතුරාර්ය සත්‍ය පනවයි නම් පනවන ලක්ෂණේ දුක විතරක් හොඳට පැහැදිලි, සමුදය අපැහැදිලි නම් හතරම අපැහැදිලි කියලා දකින්න. මම දුක වගේ දෙයක් හිතාගෙන ඉන්නවා. දුක්ඛ සත්‍ය වගේ දෙයක්. සමුදය සත්‍ය තණ්හාව මගේ හිතේ ඇති වෙන්නේ ලෝකෙම හිතේ ඇති වෙන්නේ කියලා තේරෙනවා. නමුත් දුක ප්‍රකට නැහැ කියලා කියනවා නම් ඔබට දුක තේරෙන්නේ නැහැ කියලා මතක තබා ගන්න. ඒ නිසා එක අරමුණක් ගන්න. දුක එනවා කියන එක අරමුණක් ඕකෙම කිලිස් ටිකක් ඒ කිලිස් ටික දුක නැති වුණොත් ඒකට මේක කටයුතු. කියලා හතරම තියෙන කරනකොට මේ කායගත සතිය වඩලා ඉවර නම් රූපේ පිරිසිඳ දැකලා ඉවරයි තණ්හාව ගෙවිලා දුක නිරුද්ධ වෙලා එකටම වෙනස් වෙන්නේ සතිපට්ඨාන වඩලා ඉවර නැත්තම් රූපේ පිරිසිඳ දැකලා නැහැ කෙනෙක් වගේ හිතෙනවා දුකෙන් මිදෙන්න නිරෝධි නැහැ ඔක්කොම එකට තියෙනවා ඕනම සත්‍යය කියලා බලන්න කරපෝ දුක නිරුද්ධ වෙලා නම් ස්කන්ධ ටික පිරිසිඳ දැකලා සතිපට්ඨාන වඩලා සමුදය ප්‍රහාණය වෙලා එකට තියෙනවා. ඒකෙන් දකින්න සත්‍ය කියන එකේ සත්‍ය ලක්ෂණ ටික. එතකොට හොයාගත්ත හැකි වෙන වෙනම ගත්තොත් අපිට මේක නම් තේරෙනවා මේක නම් තේරෙනවා වගේ තේරෙන්නේ. නමුත් චතුරාර්ය සත්‍යයේ වෙන වෙනම එක සත්‍යයක් තේරෙනවා අර සත්‍ය තේරෙන්නේ නැහැ කියන එකක් නෑ. අවබෝධ වුණා නම් චතුරාර්ය සත්‍යම අවබෝධ වුණා මිසක අවබෝධ නොවුනේ නම් චතුරාර්ය සත්‍යම අවබෝධ වෙනවා එක සත්‍යයක් අවබෝධ වෙලා ඊට පස්සේ ඊගාව සත්‍ය ඊට පස්සේ ඊගාව සත්‍ය ඊට පස්සේ ඊගාව සත්‍ය කියන එකක් නැහැ සත්‍ය ඥානයේදී මේ හතරම එකට තියෙනවා කෘත්‍යයේදී මේක පිරිසිඳ දැකීමකට යුතු මේක ප්‍රහාණයකට යුතු මේ නිරෝධී සාක්ෂාත් කරගන්න මේ වද වැඩි යුතුයි කියලා හතරම කෘත්‍යක කටයුතු ටික ඉතුරු වෙනවා. කළා ඉවරන මේක පිළිසිඳ දැක්කා මේක ප්‍රහාණය කළා මේක සාක්ෂාත් කළා මේක වැඩිවා ඉවරයි හතරම ඉවරයි. හතරම දැනගත්ත හතරම කටයුතු ටික එක තමයි තියෙන කළා ඉවර වුණේ හතරම එකට. ඒවා ප්‍රතිපරිවර්තන ද්වාදසාකාර යතහ භූත ඥාන දර්ශන සුවිසුද්ධ මේ වට තුන දොළොස් ආකාරයකට වඩා ඉවර වෙනකොට පිරිසුදු වෙලා තින්නේ මොකද්ද වුණාට? යථා භූත ඥාන දර්ශනය මොකක්ද යථා භූත ඥාන දර්ශනය කියන්නේ ඇස් ඉදිරිපිට දෙන රූපේ ඌ ස්වභාවයේ පවතින ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අනිමිත්ත ශුන්‍යත අපරිණිත ස්වභාවය ප්‍රත්‍යසහගතන පත්‍යෙන් විට නිරුද්ධ වන ස්වභාවය පිරිසිදු වෙලා ඔබට නෑ ඉතුරු වෙලා දෙමෝපියෝ නෑදෑය සහෝදර ඥාති හිතේසි හිත මිත්‍රයෝ ඉන්න ස්කන්ධ ආයතන මිනිස්යන්ගේ දෙවියන්ගේ ප්‍රඥයන්ගේ නිර්සත්‍යයන්ගේ වූ ආයතන ටික ඉන්න ලෝක ඉතුරුලා නැති ඔබට මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම නැති කරන මගයි කියන්නේ හතරම චතුරාර්ය සත්‍යය දැගත්මත්ම තේරෙනවා ඒ තුල තමන්වත් තව කෙනෙක්වත් ඉතුරු නොවේ මෙන්න මේ ලක්ෂණ ටිකෙන් තේරුම් ගන්නද සත්‍ය කියන එක මොකක්ද කියලා අද ටිකක් අපහසු කාලවකවානුවක් වෙලා රත්තරන් වගේ දේ තියෙන නිසා රත්තරන් හොයන්න අමාරුයි. ඉතින් සද්ධර්මයේ වගේ දේ තියෙනවාද සාධාරණයක් කියේ මට පුළුවන් විදිහට මම මේ සාධාරණයක් කරන්න හදන්නේ අවංකම කිව්වොත් ඕගොල්ලෝ වෙනුනොත් නෙමෙයි මං වෙනුනොත් නෙමෙයි මේ ඉන්න අය මේක කොම් පිළිනොගත්තත් මට කමක් නැහැ. බුද්ධ ශාසනය වෙන්නේ. අද දවසේදී යම් සාධාරණයක් ඉෂ්ට කළ ශාසනයේ නිවැරදි යමක් ඇති නොකොල්ලොත් අනාගතයට හේතු සම්පත් ඇති මේක අපිට වඩා හොඳ දක්ෂ වෙයි. නිවන් දකින්න හේතු සම්පත් ඇති. ඒත් නිවැරදි සත්පුරුෂ අසුරක මඟ පෙන්වීම නැතිව එදාට මේ ශාසනය ඇසුරු කරන මේ මනසට පිහිටක් නැහැ. බුද්ධ ශාසනයේ චිරස්ථායී භාවය සඳහා පස්චිම ජනතාවට අනුකම්පා පිළිස මොනවාම හරි දෙයක් මම කරන්න හැටි. කොහොම හරි නිවන් දකින්න කියලා මොනවාම හරි මම කරන්න දෙයි. මම වල කපන්නේ පස්චිම ජනතාවටයි කියන එක මම දන්නවා. මේ ඉන්න අය ඔබත් මාත් මැරලා යයි මෙතන ඉන්නේ ලක්ෂයයි නම් ওই ලක්ෂයට විතරක් නෙමෙයි මම බලන්න පන්නේ. කෙල්ලවරක් නැති අහිංසක ජීවිතවලට හෙට දවසේදී මම මුලා වෙන්න පාර හදනවා මම කියලා දන්නවා. ඒ හින්දා මොන විදිහකට හරි උත්සාහවත් වෙන වැඩි වැඩි මම අදක්සයි. නමුත් මට පුළුවන් විදිහකට මම මේ ශාසනයට උපකාරයක් කරන්න හදන්නේ වර්තමානයේ ඉන්න ඕගොල්ලෝ අතර මට තේරෙනවා මම සමාජයට මේ කියන දේ සැකදෙන්නේ පිළිගන්නේ හිත වලට වැටෙන්නේ අමාරුයි. නමුත් මේ පණිවිඩයේ මේ වචනේ මේ අර්ථය මේ අතර එක්කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් හරි අරගත්තොත් අරගෙන ගියොත් කවදා හරි දවසක හොඳ ඔළුවක් තියෙන කෙනෙකුට මේක හම්බ වුණොත් එයා මේකෙන් මේ සත්‍ය අවබෝධ කරගෙන නිරෝධ සමාපත්තිය සම්බන්ධ නැගිට්ටොත් මුළු ලෝකෙම අනිත් පැත්තට හරවනවා. මුළු බුද්ධ ශාසනයම අනිත් පැත්තට හරවනවා කියලා දන්නවා. ඒක කරන්න මාවතයි මම පිළිසිතු කරන්නේ. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් නැහැ මේක වර්තමාන ලෝකේ ඔබ පිළිගත්තේ නැතත් පිළිගත්තත් නොගත්තත් ඒක ඔබ සතුයි මම කරන්නේ සාසන වගකීමක්. අවංකවම මමත් නිවන් දකින්ද මගේ නිවනටත් වඩා මගේ කැක්කුමක් තියෙන සාසනයට මට ආදරයක් තියෙන සාසනයට ඒක මම කරන්න කියන එකත් මතක් කරනවා අතීතයේදී මේ විදිහට කැක්කුමක් තියෙන ආදරයක් තියෙන ස්වාමීන් වහන්සේලා ඒ වගේම සාසනයට කැක්කුමක් ආදරයක් තියෙන උපාසික උපාසිකාවෝ හිටපු නිසයි අද මට මේ ටික හම්බුනේ කියන එක මම දන්නවා. මොනවාම හරි දෙයක් කරන්නේ නැතුව තමන්ගේ කෙලෙස් ටිකට විතරක් දුරු වෙන වචනයකට සාධාරණය කරමින් මොනවා හරි දෙයක් කරමින් තමන්ගේ පැවැත්ම විතරක් බලන්නේ නැතුව හොඳට උත්සාහවත් වෙන්න හිතලා සාසනය මත දවස වෙන්නේ උත්සාහවත් වෙන උපාසක උපාසිකාවන් අවශ්‍යමයි ඒ වගේම භික්ෂුන් වහන්සේලා අවශ්‍යයි. ඒ අයයි හෙට දවසේ මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය එහා පැත්තට තබන්නේ මිසක බෞද්ධ කියන ඔක්කොමලා මේ ශාසනය කියන්නේ බෞද්ධ කියන ඔක්කොමලා මේ ශාසනේ බුදුහාමුදුරන්ගේ ශාසනය පැවැත්මට උපකාර කරන්නේ. ඒක හොඳට මතක තබා ගන්න. පුළුවන් තරම් සාධාරණයක් වෙන්නේ ශාසනයට වර්තමානව ජීවත් වෙන ඔබත් මමත් කරන නිවැරදි දේ මතයි කියන එක මතක තබා ගන්නද ඔබත් මමත් මොනවා හරි දෙයක් කළා කියලා මොනවා හරි දෙයකින් මේ ශාසනය යැපෙන්නේ නැහැ පවතින්නේ නැහැ පෙළ දහමක් තියෙයි පෙළ දහම අතහැරලා තමන්ගේ හිතු හිතු අදහස් වලට අර්ථ පෙන්වන කෙනා මිසක මේ කෙනා තරම් මේ ශාසනයට හානියක් කරන්නේ මිත්‍යා දෘෂ්ටි ආගමක කෙනෙක්වත් කියන එකයි මම මතක් කරන්නේ. කඩුවක් කිනිස්සක් කොල්ලලා කරගෙන ආව කල්පිතී ඕගොල්ලෝ දන්නවා බේරෙන්න අර මිනිහා හතුරේ කියලා. කෙනෙක් ඉනේ ගහගෙන සිල් වෙද්ද කරගෙන ආව මොකද වෙන්නේ? ළඟට එනකම්ම දන්නේ නේ. ආන් මේ වැඩේ වෙන නිසා ඒ වැඩේ කරන නිසා හැමදෙනාටමත් මතක් කරනවා මේ කියන දෙයකින්වත් ඕගොල්ලෝ සාධාරණයක් කරන්නේ මේ කතා කරන දේ ජීවිතයට යොදලා ජීවිතයේ තුල මොනතරම් ඇත්තද කියලා දැක්කොත් එකක වචන ටිකකට නම් සීමා වෙලා කවදාවත් මේක ඇත්තයි කියලා විදල්ලි පණිඩයක් එහාට දෙන්න බෑ. ඒ හින්දා ඔයගලන්ට මතක් කරන්නේ මේ කියන ටික අප්‍රමාදීව කරන්න. කෙටියෙන්ම කෙටියෙන් ගත්තාම මම ගත්තේ කියන්නේ ඒක උත්තරයයි. හිත පැත්තගෙන වග බලා ගන්න ඒ කෙටියේ දෙකක් අනුසෝතගාමී පටිසෝතගාමී මේ දෙපැත්තෙන් මම කොයි පැත්තටද යන්නේ අනුසෝතගාමී වුණොත් සසරට මම නෑදෑයි පටිසෝතගාමී වුණොත් බුදුහාමුදුරට මම නෑදෑයි මම සම්බුද්ධ ශාසනය පැත්තට යන කෙනෙක් මාතු අනාගත පරම්පරාවට සාසන නිර්මලව ගෙනියන්න ගිහි ගෙදරකින් දැන් හදමම උදව් කරනවා නේද කියලා සතුටු නෑ ඒ සඳහා පින්වත් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි හොඳයි කල්පනා කරගන්න මේ පින්වත් සියලු දෙනාගේ වලදරවල නොයේ කටයුතු කරනා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා බුදුහාමුදුරුව මගේමයි ධර්මයේ මගේමයි සංඝ රත්නයේ මගේමයි තුනුරුවන් හැර මට පිහිටක් සරණක් නැහැ කියන අදහසින් සංසාර විමුක්තියක් ළඟා කරගන්නට අවශ්‍ය අවබෝධය බලාගෙන මේ ස්ථානෙට ඇවිල්ලා මොනතරම් කායික මානසික අපහසුකම් තිබුණත් ඒවා මැඩගෙන මේ ධර්ම ශ්‍රවණය කළා බොහෝ වටිනා කුසල් රාශියක් සිද්ධ කරගත්තා කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන්ම පහල කරගත්ත සීල කුසලයන් විශේෂයෙන්ම ඕගොල්ලන්ට මේ බණ ටික කියලා දෙන්න අපේ මේ සේනාසනේ ඉන්න ස්වාමීන් වහන්සේලාට හරියට මහන්සි වුණා මහන්සි වෙනවා අපේ රාහුල ස්වාමීන් වහන්සේ කස්සප පුඩි ආම්දුරවර ප්‍රමුඛ මේ සේනාසනේ වැඩ ඉන්නා වූ ඒ වගේම මීට සහ සම්බන්ධ වුණා වූ සියලුම ස්වාමින් වහන්සේලාට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේම වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලා කරන ශාසන මාර්ග කටයුතු දියුණු තුණු කරගන්නට තුන්වන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා කියලා මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මෙතින් මුතුන්වත් මෙතින් මුතුන් ගෙවල් වල රැකලා සාදී ස්ථානට අධිකෘතු ශාසන මාමුකෂ්ඨකාරක සීල දෙවියෝද මේ ආරණ්‍ය ශ්‍රේෂ්ඨයට මේ ගාමක ශ්‍රේෂ්ඨයට අධිකෘතු තියම් දේවකන සමයක් සිටින සීල දෙවියෝද මෙතින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවේශුර වඩා වර්ධනය කරගෙන මේ දිව්‍ය පතන බෝධියකින් උතුම් ගුණ සනසත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහි පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝතයන්තු සිරං